තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්තින් මඤ්ඤති රාහුල චක්ඛුන් නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යම් කනා නිච්ඡං සංසුඛං වා දුක්ඛං වාති දුක්ඛං බන්තේ යම් කනා නිච්ඡං දුක්ඛං කල්ලන්නතං සමනුපස්සිතුං ඒතං මම හේතෝ අමස්මි හේතෝ මේ අත්තාපි නෝ හේතං බන්තේ ප්‍රභාවන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් අසංකේය සංඛ්‍යාත දෙවිගමුන්කා කාවල භද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරිහත්යෙන් නමුනෝමින් දේශනා වදාළ සුන්න රාහුලවාද සූත්‍රයේහි බණ කඩයක් ධර්මාත්මකාවෙන් ආරම්භ කෙලේ. සංකින් මඤ්ඤති රාහුල රාහුලයේ මේ දේ කිසේදයි සිතනොද සිතන්නේද? සෝ චක්කු නිස්සංග අනිච්ඡං වාති. මේ චක්කු ප්‍රසාදය චක්කු රූප සියල්ල නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය සම්බන්ධේ ස්වාමීන් අනිත්‍යයි. යම් තනා නිත්‍යං කං දුක්ඛං වා සුඛං වාති. සුඛං වා දුක්ඛං වාති. සාහලය යමක් අනිත්‍ය නම් ඒ සැපද දුකද? දුක්ඛං භන්තේ ස්වාමීන් දුක්ඛය. යම් තනා නිත්‍යං දුක්ඛං කල්යන්තං සමනුපස්සිකුං ඒකම්මම ඒකෝ හමස්මි ඒකෝ මේ අත්ථාති කාරණය යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් එය මගේය ඒ මමය ඒ මම වෙමි කියා කල්පනා කිරීමට සුදුසුද නොහේතම් භන්තේ ස්වාමීනි ඒ තේ සුදුසු නොවේ මේ ප්‍රශ්නෝත්තර වශයෙන් කරතු දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ දේශනා වෙලාවක් කියනවා සතේතු කම්මිතා වශයෙන් සක්නෝත්තර දේශනා කරන්නේ. මේකෙන් අර ශ්‍රාවකයා විශේෂයෙන් අවදි වෙනවා. ඈතාපීත ලංකාවේ ධර්ම දේශනා කරනකොට අංග සම්පූර්ණව සූදානම් වූ වැඩිහිටියේ ඉදිරිපිට වාඩිලා හිමයි ස්වාමීන් හිමයි ස්වාමීන් පිළිතුරු දෙන්න සූදානම් වෙනවා. ඒක පිළිතුරු කියන නිසා සිල්ක නොදන්න නොදන්නා වූ අයත් ඒක විශේෂයෙන් අවධානාත්මක කරේනවා. එයින් දේශකයන් වහන්සේටත් පහසුවක් වෙන ශ්‍රාවක පිළිසෙ සාවධානව දහම් අතනවා. දින බුදුරජාණන් වහන්සේ එළිමහානක ජේතවනාරාමයේ එළිමහානක ධර්ම දේශනා කරමින් වැඩ සිටියා. මේ බණ අහන්දාම පස් දිනේ. මේ බෞද්ධ පස් දිනේ කාලා සරුවක්යන් වහන්සේ දාන් දෙතනවා අනදමයන් වහන්සේ පිටුපසින් වැඩ ඉඳගෙන කලන් කලනවා ආනන්ද සානුන් වහන්සේ මේ පස් දෙනාගේ ප්‍රයත්න ගැන කල්පනාකාරී විදිය. එක්කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා. තව කෙනෙක් ගෙන ඉරියා දෙනවා. තවත් කෙනෙක් අර ගහ ගහක් කියනවා ගහ හොල්ලෝලී. තා කෙනෙක් සමාධිර සමවැදෙනවාගේ සාන්තව සාවධානව බණ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ නොදන්නවා නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පස්වෙනාගේ සයත්න ගැන කරුවක් යන වහන්සේට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ පස්වෙනා අභියතම සරුවක් යන වාසේ මේ පස්වෙනාගේ අතීත උපනිෂයේ පෙන්න දුන්නා. ආනන්දේ මේ ගොඩ බලාගෙන ඉන්නේ කියලා නිකම් කෙනෙක් නෙවෙයි. පෙර જાතියේ ගෝතිතයේ කරතරට උදත් කෙනෙක්. ඒ කාලේ කරු ගණන් කරනවානේ. ඒ කරු ගණන් කරන ලීලා තමයි ආස බලාගෙන. කුරුද්ද. ඇඟිලි ගණන් කරන්නේ පෙර જાතික ඝන ඝන කාධිකාරිකේ. ඒ කාලේ ගණන් තැබීමේ දක්ෂතා නිසා දැනුත් ඇගිලි ගණන් කරනවා. ඉදින්නේ ඉරියන්දින්නේ පෙරජාතික ගැඩවිල් සමගින්. දැනුත් ඒ පොළොව ඉරියන්දින්. ගහවල්ලන්නේ පෙරජාතික වඳුරේ. වඳුර මේ ගහවල්ලනවා කලින් කුරුද්දේ. මේ සමාධියේ සම්වැදුනාගේ සාවධානව බණහන්නේ පෙරජාතියේ ධානලාභී තාපසකේ ආනන්දය ඒ පෙර පුරුද්ද ඒකට කියන්නේ උපනිශ්‍රේ. ඒ අනුව තමයි මේ අසු මේ පවතින්නේ කියලා ප්‍රකාශ කරනකොට දෙනාම අවදුණා. තමන් අනවධානයෙන් කරකී දේවල් ඔක්කොම අතර දාලා අර සමාධිගත වූ තැනක වගේ සමාධිතව බණ ඇතුවා. ඒ දේශනා අනුසාරයෙන් පස් දෙනාම සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. අපි දැන් මේ පෙරමුණු අය ලබන්නේ අපි කවදා හරි ධානයකට සම්වදුනාක් මේ සම්වදුනාව සිටින් යුතුව මඟඵල නිවන් සුව ලබන්ටයි මේ පෙරහුරුව ලබන්නේ. දැන් අපි වාඩි වෙලා ඉන්නේ වටපිට බලන්නේ නැහැ, උඩමින් බලන්නේ නැහැ, ඇඟිල්ලක්වත් සලවන්නේ. ඒ මාත්‍රමද සමාධිගතව බණ ඇතුවොත් අපට යම් දවසක අධිගම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මේ වාගේ සාන්ත ඉරියව්වෙදී. එනිසා මේ සාන්ත ශාලාව තුලදී සංසුන් කයක් ඇතුව සංසුන් වචනයක් ඇතුව සංසුන් සිතින් යුතුව සමාහිතව මේ කියවන දහම් පදයේ සිට යොමාගෙන සාවධානෝ මේ දහම් පදයේ අහම මේ දහම් පදයේ සවන් දීම තුළින් අපේ సంతානෙහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම අභිවර්ධනයේ වේවා එනඟින් අපේ సంతානගත 1500ක් පමණ කෙලෙසුන් සලංග වශයෙන්ද නිස්සම්බන වශයෙන්ද යටපත් වී යම් දවසක සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් ජය ගැනීමට අපේ මේ ප්‍රයත්නය උපකාර වේවා කියන අදිස්ථානයෙන් ධර්ම ශ්‍රවණය කරනවා. නාත්‍රුකාකල සූත්‍ර පාඨය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේන තුල රාහුලවාද සූත්‍රයට යයි. රාහුලවාද සූත්‍ර කීපයක් තියෙනවා. එයින් පළමුව අපි කලකා බලමු කවුද මේ ශ්‍රාවණ භද්‍ර ස්වාමීන් වහන්සේ. මේක මහා කල්ප ලක්ෂයක ඉස්සර පදුමුත්තර බුද්ධ ශාසනයේ පහළ වෙන මැත්තේ අන්තරකේ රාජධානී සිටිය ප්‍රසිද්ධ ධනවත් සිටුරු දෙන්නේ. දිනවත් පෙදෙසේ සාපසූරු 500 500 ලැබී ධ්‍යාන වඩමින් අත මාසයක් ගත කළා හාර මාසයක් යනවා මනුෂ්‍යපතේ. එයින් මේ සිටුරු දෙන්න ආශ්‍රම කරවල මේ තාපසෝරුන් අඩාන් දුවාගෙන උපස්ථාන කරන සිද්ද තිබුණා. වස් අවසානයේදී ඊළවර සියලු දෙනා ගුණවත් දෙසට පිටක් කර යවා වැඩිහිටියන් දෙන්න නවත්තගත්. ප්‍රධාන තාපසුරු දෙන්න නවත්තගත්ත මේ සිටුරු. මේ දෙදෙනා ධ්‍යාන අධිෂ්ඨාලාභී මේ වේදනා දවා දානින් පසුව එක්කෙනෙක් දිවා විහරණය සඳහා නාග භවනයට යනවා. එක්කෙනෙක් යනවා සක්‍ර භවනයට. නාග භවනයට යන්නේ විෂ්ණාධික ශරීර ඇති කාමකයන් වහන්සේ. සිසිලස තියෙනවා නාග භවනය. සීතල ස්වභාව ශරීර ඇති කාමකයන් වහන්සේ සක්‍ර භවනයට යනවා. සතෝදාවේ සක්‍ර ජී රාජා ගුණලර්ණා කරමින් සමාගයේ දායක තුමාට අනුශාසනා කරන ඔබ තුමාගේ මේ පිනේ දෙලෙන් සක්‍ර සම්පත් ලැබේවා. එතුමාගේට සක්‍ර භවන් කියන්නේ නැමුණා. පටවින්දරිකේ නාගරාජයාගේ ළඟට ගිහින් එන සාපතයන් වහන්සේ අනුශාසනා කරනද සමුන්නාතිගේ මේ ගිනේ දෙලෙන් පටවින්දර නාගරාජයා හා සමාන සම්පත් ලැබේවා කියලා අනුශාසනා කළා. ඒ සිටුවරයාගේ නාගබාන උපදින්න හිත නැමුණා. කාලය යෑමෙන් මේ දෙන්න ඒ දෙතන උපන් දෙකෙනෙක් සක්‍රිය වෙලා උපන්න කෙනෙක් නාග ලෝකේ පාලිතිකයා නාග රාජය කියලා උපන්නා. ලක්ෂ සංඛ්‍යාත නාගයන්ට නායක වුණා. ඒ අතර පදුමුතර බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණා. සක්‍රදීව රාජයා සතරේරින් යන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ ඉතර දකිනින් වඳින්නේ බොහෝ පින්කම් කරගෙන ඉන්න අතර සද්ධාවෙන් පරිදි එක්තරා කුල පුත්‍රයන් වහන්සේ නමකට තනතුරු දෙනවා දැක්කා. මෙතන 7000ක් මහා පින්කම් කරලා ප්‍රාර්ථනා කළා මටත් අනාගතයේ ශ්‍රද්ධාවෙන් පරිදිවන පුත්‍ර කුල පුත්‍රයන් අතරින් අග්‍රස්ථානයේ ලබා රහත් බෝධිය නිවාසව ලබන්නේ හේතු වේවා කියා බුදු පාමුල වැඳලා ප්‍රාර්ථනා කළා. සිවමතුරා බුදුරජාණන් වහන්සේ ඒ එසේ මිසිත වෙනවා ගෞතම බුද්ධ ශාසන කාලයේදී කුරුණාට කෝරාවේ රාජධානී කුල්ලකොට්ටේ නියම්ගමේ රාජපාලනයේ ඉපදෙ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන කුල දරුවන්ගෙන් අග්‍ර වේ පැවිදි වී අරිහත්ත්වයට පත් වෙනවා කියලා විවරණ දෙනවා. ඒ තමයි රත්පාල මහ රහතන් වහන්සේ බාටපත් වුනේ. මේ මේ සක්‍ර දේවේන්ද්‍රයා වෙත එනවා මේ පාලිත නාග රාජයා සතිදෙවිඳුන් උපස්ථානයේ. ඒ නෙලාව තමන්ගේ පෙර සුත්‍රාපේ නිසා එකමාක ආරාධනා කරන මම ගෞතම බුද්ධ ශාසනයේ මේ සල්සක් ලබනවා සමුන්වාසයේ සුදුසු පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම නේපාලිත නාග රාජයාද බුද්ධත්වමක සංගරත්නයේ ලක්ෂ්මීකට ආරාධනා කරලා නාග භවනයේ වැඩම කරවලා විශාල මාණික්ක මණ්ඩප ඉදි කරලා මරලා එහි වඩා හිඳවන හත්දාසක් මහා පින්කම් කළත් ඒ ලක්ෂ්මියක් පමණ මහරහතන් වහන්සේලගේ කෙළවරේ ඉන්නවා දේමතුරා බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ දාසේ තමන් වෙනුවෙන් උපන් පුත්‍රවනේ දැන් පැවිදි වෙලා රහත් වෙලා බුදුරජාණන් වහන්සේ හා සමානම රූප සම්පන්නයි. ඉතින් මේ කාලික නාගරාජයාණන්ට බලවත් ප්‍රසාදයක් ඇති වුණා ඒ වාගේ බුද්ධ පුත්‍ර රත්නයක් වෙන්නේ. නිසා මේ අධ්‍යාත්මික මහා කීකම කළා ප්‍රාර්ථනා කළා මට අනාගතයේදී මගේ මිත්‍රයා සත්පාණමින් සාහසන අතර මටත් ඒ ගෞතම බුද්ධ ශාසනයේ චිත්තාකාමීන්ගෙන් අග්‍රව බුද්ධ පුත්‍ර රත්නය වෙලා රාජභූමියේ නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාර්ථනාවේ මිත්‍ය සිද්ධ වෙන බව නීතිවරණ වශයෙන් දේශනා කළා. මේ දේශ මූලාරම්භ වූ ප්‍රථම අභිඥාරයේ පැවැත් වූ එම සත්පුරුෂයන් දෙන්න අල්ප ලක්ෂයක් එම අදිස්ථානයෙන්ම පෙරම් පුරාගෙන එන අතර මේ රාහුල භද්‍ර පුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ ජාතවලදී අපේ මහා බෝසතාණන් වහන්සේට සමීපවම පෙරම් පුරාගෙන ආවා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වයස 16 දී ඔපුන සැලඳගෙන විවාහපත්ති රාජ්‍යයට පත් වුණා. විවාහපත්ති අවුරුදු 13 කට පස්සේ මේ පුත්‍රවරු උපන්නේ. ඒ කියන්නේ මේ දරුවා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව දරුවෙක්. ඉන්නතුන් අහලා ඇති වෙස්සන්තර මහ රජුගේ කාලයේ ජාලේ කුමාරයා. ජාලේ කුමාරයා වශයෙන් හිටියේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ. ඔරගේ වෙන තවත් ජාතිවලදී පුතුරුන් වෙලා තියෙනවා. ඉතින් මේ පුත්‍ර රත්නයේ යසෝදරා දේවීන් වහන්සේගේ කුසෙහි ප්‍රතිසන්දිගෙන දත මාසයේ කැවෑමෙන් හරියටම උගන්නේ ඇතල කුම් පසලොස්වක් බොහෝ දවස්. ඒක සීලම මහා බෝසතාණන් වහන්සේලාගේ ආවේනික කාර්යයක්. එවැනි චාරිත්‍ර ධර්ම තියෙනවා තියා. සීල බුදුරයන් වහන්සේලාට එක හා සමානව සිදුවන චාරිත්‍ර ධර්මතා තියෙනවා තියා. ඒ එකක් තමයි Taman නිදේශා පුත්‍රවණක් උපදින දවසේදී අභිනිෂ්ක්‍රමණය කෙරේ. මේ ගැන සමහර කෙනෙක් ප්‍රශ්න කරනවා. අයි මේ විවාහපත් වෙලා අවුරුදු 13ක් වෙනකම් පමා වුණේ කියලා. ඒ පමා වුණේ මහබෝසතාන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්න යෙදී තිබුණේ වාසු 29 දී. ඒ නිසා අභිනිෂ්ක්‍රමණය කරන දවස වෙන දුරු ඒ අවස්ථාව පමා වී තිබුණා. හරියට මේ පුත්‍රයන උකන්නේ ඇසල පොයදාසේ සංධ්‍යාවේ. එදා මහබෝසතාණන් වහන්සේ සතරවෙනි පෙරනිමිත්ත දැකලා උයන් කෙලිහි දවල් කාලේ ගෙවලා මංගල පොකුණ ස්නානය කරලා මිනිස් විසින් ආව විශ්වකර්ම දේවපුත්‍රයා විසින් අන්දවලා උතුණු කලන්දවලා රතේ නැගිලා පිටත් වෙන හඳුනගතයි මේ කණේදී ආවේ පුත්‍රෝණක් උපන්න කියලා. උනාසේ දැන් මේ දවල් කාලේ මුදින්නේ ගත කලේ නිකන් නෙමෙයි. අභිනිෂ්ක්‍රමණය කිරීමේ සංකල්පනාව හිතේ භාවිත කරමි. රාත්‍රියේ නැදීම පිටත් වෙන චේතනාව. මේ දරුවා උපන්න කියන කණුවේ දෙනකොට එක පාඩම කියුණා කාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. කාහුලේ උපන්න බන්ධනයක් උපන්න කියන. මේ රාහුල කියන නම එදා නෙමෙයි යෙමුනේ. එදා යෝමතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුතෙන් ওই නම නීති වෙලා තිබුණා. එදා පාලිත නාග රාජයා ප්‍රාර්ථනා කළ තිබෙන රාහුල නමින් උපද රහත් වේ. එනිසා තමයි ඉදීම කියවනේ කාවලෝ ජාතෝ බන්ධනං ජාතං. ඒ දවසේ තමයි මේ පුත්‍රයනට නම ලැබුණේ රාහුල නම. එදවත් ඉදී මහ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍මණය කොට පරිදුණ අවුරුදු 6කට ආසන්න කාලයක් මහා ප්‍රධාන වීණිය වැඩුව මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන 35 වෙනි වසරේ අතන එකක් පුර 15ක් බොහෝ දවසේදී බොමුණාදා වැඩ ඉඳගෙන සපරිවාර මාන පරාජයකට ලෝතුරා බුදු ඔය අතර තියෙන අරජ්ජරුව හය අවුරුද්දේම බෝසතාණන් වහන්සේගෙන කොයමින් ඉනසෙමින් කාලය ගත කළා. දැන් ලෝකුරා බුදුබාරපත් වූ බවත් ආරංචි වුණා. ඒ අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා පවත්වා ප්‍රථම වස්ථානයේ ගෙවන උරුවේ ධනමට වැඩම කරවලා උරුවේ කාශකාමී දහසක් ජතිලයන් দমনය කොට ඒ වික්ෂුභාවයෙන් සෛදුත සම්පදායේ හේතු අරිහත්යේ පමනවා ගුරුතු පොය දාතේදී ශ්‍රී ලංකාවට වැඩම කරවලා කඩිනානුවර කඩුවේට වැඩි. මේ තමයි පළමුවෙන්ම සාධාරණයකට වැඩි දින බුදු විලේ. ඊට පස්සේ බිම්බිසාර මහ රජුගේ සම්මුඛ වේක්ලක් විසදාසක් දෙනා සමග ගණා කළා සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන පසුදින දානක ආරාධනා කොට දන් දීලා අවසානයේදී වේලවන ඇතුළත සුද්ධෝදන මහ රජුගේ දහස දහස දෙකින් පිරිවර සහිත අමාත්‍යවරු නව දිනක් ඉස්සර නැරිය නව දාහන සවිදී රහත් තුන ආපසු ආවේ නැහැ සංවේද කෙනේ නැහැ. කාලදායි අමාත්‍ය තුමාත් එතේම පිටත් කර ඇරුවා පොරොන්දු පිට. කාළුගායන කුමා දහසක් පිරිස සමග නිවෙන්න පැවිදි රහත් වුණ තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන පිළිසේ ගාථා 60කින් මාර්ග වර්ණනා කරලා නගම්පුර පතලස්වා බොහෝ දවසේදී කරුවක් යන වාසේ ප්‍රමුඛ 20000ක් රහතන් වහන්සේට වැඩින්න සැලසුවා. පතලවත් නුර බලා දවස් 60කින් වැඩම කොට වදාලා ඒ අවස්ථාවේදී නිග්‍රෝධාරාමයේ ඉලිගෙන යමහා පෙරහැර පාල ගගනතලයේදී මල් වැහි වස්වල පොළොතලේ කම්පා කරවල මහා ප්‍රාතිහාර්යයේ දෙසූ දහමින් ඕටි ලක්ෂය දේවගමුන් රහත් ඵලෙහි අසංකේයයක් පිළිස මඟඵල නිවන්නේ පිහිටුවා වදාලා මව්පතේ ඥාති කුල 80000ක් ඒකත ඥාති කුල 80000ක් දෙන දින දිගාවේ දරුවන් කරණ ගිය. ඉන් දෙවෙනි දවසේ නන්ද කුමාරයන් වහන්සේ සසුන්ගතව පැවිදි කරනු ලැබුණා. හත්වෙනි දවසේදී රාහුල භද්‍ර කුමාරයා සරසලා කදින වෙතේ බුදුපාමොක් සංගරුවන ධම්මාදා පිටත් වෙන වෙලාවේ මේ දරුවාට ඥානන් වහන්සේ හඳුන්වන පිළිස ගාථා නවයකින් නරමිය ගාථා වලින් දරුවාට බුදුරජාන් වහන්සේ ගැන හැඳින්වීමක් කරලා දායාදින් වාගෙන වෙනට පිටත් කර ඇරිය. මාළිගාවෙන් දැස්සනේ කුඩා දරුවා වයස 7යි අවුරුදු සරුවක් යන වාගේ ඇඟින් එන්නුනා. සුඛාතේ සමන ඡායාකේ කිය ස්වාමීන් වහන්සේට නිවනල්ල හරි පිච්චලයි සපයි. ස්වාමීන් වහන්සේ උපන් දවසේ සතරම නිධානයක් තිබුණා නේද? අද මෑණියන් වහන්සේ කිව්වා මම දැන් සත්පුත් රාජේනාථාටික කලකින් මට ධනෙ ලබා දෙනු මැනව මට දායාද දෙනු මැනව කිය කිය දායාදින් ළඟන ගියා. බුදුරජාණන් වහන්සේ වචනයක් කතා නොකර විහාරස්ථානයේට වැඩම කරලා සරියුත් මුගලන් දෙනක බාර දුන්න මේ දරුවා පරිදි කරන්නේ. එදා තමයි සාමණේර කවෙද්ද බුදු සසුනේ ආරම්භ වුනේ. ඉතර මේ පිහිටුවීමෙන් සාමණේර කවෙද්ද පිහිටුවා. ඊට කලින් අවුරුද්දක් පුරාම ඉතර මේ පිහිටුවීමෙන් උපසම්පදා සේවය පිළිගන්නේ. රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේගේ කවියෙන් පසු සරණාගමන උපසම්පදාව ප්‍රතික්ෂේප කරන ලැබුණ එදා පටන් සරණාගමන බෞද්ධාවන් දැන වඩා. සයිභෝතන් පටන් මේ රාහුල කුඩා ස්වාමීන් වහන්සේට දාසර තුනීටක් ගමින් කරුවක් යනවා ගාථා හතකින් අනුශාසනා කළා. හැම වෙලාවෙම අනුශාසනා කරනවා. ඒ අනුශාසනාවන් මේ රාහුල ස්වාමීන් වහන්සේට ගොතුණු පාන් ගන්නලා මේ පුදුමාකාර සතුටක් ගෙන දෙනවා. හැමදාම වත් පිළිවෙත් පවත්වලා සංසොතට වැඩම කරලා අත් දෙක භෝවණය කරගෙන අතට වැලි දෝසක් අරගෙන ආහතර දානවා මේ වැලි අත ගානේ මත බුදුරජාණන් වහන්සේගෙන් ආචාර උපාධ්‍යාන් වහන්සේලාගෙන් ආවාදන් සාසනා ලැබේවා ලැබේවා ඒ තරම් උන්වහන්සේ ශික්ෂා කාමී ආවාදක්ෂමයි සුවකයි සමහර විට මේ කුඩා ස්වාමීන් වහන්සේට තරහ එනවද බලන්නේ වික්ෂුන් වහන්සේලා මේ පරික්ෂණ කරනවා. ටිකක් අංගනයක් නැද්දෙන් නිදුලෙක් නැද්දෙන් අරිනා තේනකොට කැලිකතල මොහු විදල් භාජනාදී නිදුල සංසයන් වල දානවා නොතනින්ද. දාලා රැහෙන කිස්මා නෙනකොට කියන කවුද මේ? බරක් දෙකේ කවුද මේ නිදුල අපිරිසුදු කෙරුවේ? කවුද මේ ඉදල් කොහොම වීසි කෙරුවේ? සාසනේ කියන ඔතනින් අර රාහුල කොටානම ගියා. මේ කහනවා රාහුල ස්වාමීන් වහන්සේට. කිසිම කතාවක් නැතුව කොහොම අත්පත් කරලා සංපත් කරලා අර කතා කරපු ස්වාමීන් වහන්සේ ළඟ ඇවිල්ලා පා අල්ලලා වඳිනවා. මූණ බලන්නේ නැතුව වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ වරදක් වුණා නම් සමාවම යන්නේ කියලා වැඳලා යනවා. මේ සමහර භික්ෂුන්ට කඳුළු වැටෙනවා. මේ තරම් සුවිනීත ගුණයක් මේ කුඩා ස්වාමීන් වහන්සේගේ තියෙනවා නේද කියලා. කවදාකවත් අනාගන්නේ නැහැ. කවදාකවත් වෙනකු හිතේ දාන්නේ නැහැ. පුදුමාකාර වෙතිනක් කුරුණීට බුද්ධ පුත්‍රයන් වහන්සේලා. මේ මෙන්න අතර බුදුරජාණන් වහන්සේ දිනක් අම්බලප්පික කුටියේ වැඩ ඉන්නා වෙලාවක වැඩියා. අනු කුටියේම බුද්ධ ආසනයක් පනවලා තියෙනවා. සාවල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේනවා දැකලා පෙර ගමන් කළා. ගදලා ආචාර කරන ආත්මේ පනවලා වදාහිදී. කුඩා කුටියේ ආසනයේ වාඩි වෙලාම සරුවක් යනවාට සිරිපතුම දෝණය කෙරේ. සිරිපතෝ දෝණය කිරීම සඳහා තන් බඳුනක් තිබුණා. මේ තන් බඳුනේ කොටසක් වක් කරලා පෙන්වලා සාවලේ දැක්කද මේ තන් බඳුනේ ඉස්සලා කිල්ල තිබෙන භාගද දැන් අඩු වුණා. එහෙමයි ස්වාමීනි. සාවලේ වගේ තමයි දැන දැන බොරු කියවත් එහෙම සීලය අඩු වෙනවා. සීලෙ පිළිහෙනවා. මානකම නැති වෙනවා. ඊළඟට මේ වතුර ටික සියල්ල අහක දැනෙනවා. ඒකව රාහුලේ දැක්කද මේ වතුර ඉවත ගන්න හොඳයි ස්වාමීනි. රාහුලේ වගේ තමයි දැන දැන බොරු කියනවත් මහානකම ඉවත ගන්නවා වෙනවා. මේක මුලින් අතට හැරෙව භාගෙනි. දැක්කද රාහුලේ මේ භාගෙනේ මුලින් අතට තියෙනමයි ස්වාමීනි. රාහුලේ දැන දැන බොරු කියනවත් එහෙම මේ මුලින් අතට ආරෝ භාගෙනේ වගේ තමන්ගේ මහානකම කියලා යටි කුරුලේ. ඊළඟ උඩුකොල්ලට ඉස්සෙල්ලා දෙන්නවා. බලන්න රාහුලේ මේක දැන් වතුර බින්දුවක් නෑනේ. එහෙමයි ස්වාමීනි. සාම මේ වගේ දන දන බොරු කියුවොත් මහානකමේ බිඳුවක්වත් ඉතිරි වෙන්නේ මේ දෙයට ඉතා සරල උපමා උදාහරණ දෘශ්‍ය වශයෙන් දෙන්නලා ආවාද කරනවා අන්තිමට කාය වාක් මනෝ ద్వාරත්‍රය සංවර කර ගැනීම උපදෙස් නමයක් දුන්නා එතෙන් නේමයි කයින් වැඩක් කරන්න තියෙනවා නම් කල්ලාගේ හිතන්න මම මේ වැඩක් කරනවා කියලා සලකනවා මතක් කරනවා පිටින් පිටින් දාන පිටින් තාක් නම් කරන්නේ දිනක් නම් කරන්නේ වැඩක් කරමින් සිටින්නේ දෙනවා නම් මේ කරන වැඩේ දිනක් දෙකක් රටක් අනුන්ලා හිතේ පිළිස ප්‍රවදිනවද නැද්ද වැරද්දක් නම් ආම නවත්තන්න යහපත් පුණ්‍ය ක්‍රියාවක් නම් කරන්න කයින් ක්‍රියාවක් කළ අවසානයේ හිතන්නේ මම මේ වැඩක් කළා තුනක් වුණාද පහක් වුණාද රටක් අනුන්ලා පිටේ සූපිරිස පැවතුණාද නැද්ද ඒ කරපු ක්‍රියාව ගණන්ක් නම් පහක් නම් වහාම වැඩිහිටියෙක් ළඟට ගිහින් වැඳලා කියන්නේ මම අතෙන් මගේ අනවධානයේ මගේ නොදන්නකමින් මමාකමින් වැරද්දක් වුණා මම මේක පස්සේ වර්ධ කරන්නේ නැහැ කියලා සමාව අරගෙන ආයත සංවරේ ඉඳලා තමන් කරන ලද්දේ තින්කමක් නම් තමන්ටත් අනුන්වත් හිතසුව පවත්නා යහපත් දෙයක් නම් සාදු සාදු මගේ දෑතින් මගේ කයින් මම ඔයගේ කාර්මික කුසලයක් කරගත්තා කියලා සතුටු වෙනවා ඕලාගේ වචන කියන් ඉස්සර වෙලා වචන කියන වෙලාව වචන කියලා අවසානයේ තුන් අවස්ථාවෙම හිතන්න. යමක් හිතන් ඉස්සර වෙලා හිතමින් ඉන්න වෙලාවේ ඒකල අවසානයේ හිතන්න. මොන දොරතුන් තුන යන නාමාකාරයෙන් මනස කාර්ය කරන්නේද ප්‍රතිලේඛාකරණයට උපදෙස් වශයෙන් දුන්නේ. ওই දේ සම්බලද්ද රාහුල වාද සූත්‍රයෙන්ද බොහෝම පැහැදිලි උපදෙස් මේ රාහුල ස්වාමීන් වහන්සේ ලැබිලා තිබෙනවා. දැන් දාසින් දාස පෙරපස සදක් වාගේ ගුණයෙන් නුවණින් රූපයෙන් යසකින් මේ උත්සමයන් වහන්සේ වැඩෙනවා. දැන් වාස 16 දිගින් එක දවසක් ජේතවනාරාමයේ සිට බුදුරජාණන් වහන්සේ සමග පිළිසුලා වඩිනවා. වාස 16යි. මේ වෙලාවේදී රාහුල ස්වාමීන් වහන්සේගේ කර්මස්ථානය අමතක වුණා. Tamanගේ කපිල දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපතුලත් එක එක හා සමානයි. දේහය දිහා බැලුවම බුදුරජාණන් වහන්සේගේ සිය දේහය වගේමයි ලක්ෂණයි පාටයි. හැම අවයව අවයවයක්ම බුදුරජාණන් වහන්සේගේ එකම අනුරූපයක්. දෙකේ ප්‍රා පුරුෂ ලක්ෂණම තියෙනවා. මේ ගොඩාක් ස්වාමීන් වහන්සේ හිතුණා බුදුරජාණන් වහන්සේ වගේම මමක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිතින් සිත දැකලා හැරුණා. සාහනගේ මෙතේ නොසිත ඒ රූපය මේ සම්මම මේ ස්වාමත්ම නෙමෙයි සුවත්තා කියලා මෙන්න කරා. මේ රූපස්කන්ධය මගේ නෙමෙයි. රූපස්කන්ධය මමත් නෙමෙයි. රූපස්කන්ධය මගේ ආත්මයක් නෙමෙයි හිතන්නේ. ඒකෝර රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම සංගයයක් ඇතුළේ. මගේ හිත බුදුරජාණන් වහන්සේ දැක්කනේ. නමුත් මේ රාහුල ස්වාමීන් වහන්සේ කවදාකවත් හිතෙන්නේ කවදාකවත් මතු වෙන්නේ නැහැ. එකවරක පිළිලිච්ච නෙළුම් මලක් වාගේ සතුටු මුහුණින් ඇසුවා ස්වාමීන් වහන්සේ. වේදනාවක් සංඥාවක් සංස්කාරත් විඥානත් කියන ඒවත් මේ කම්මන නේසෝ හමස්ම නේසෝ අක්ඛා මෙහි කළ සුදුසුද ස්වාමීන් වහන්සේ. ඒක සාමයේ ඒ පංචස්කන්ධය මෙනෙහි කරන්නේ. එකක් එකක් ගන්න මෙනෙහි කරන සාදු සාදු ස්වාමීන් වහන්සේ අවසරයි මේ පාත්‍රයක් ඉවරයි ගන්නාතේක් නම් මම ගහකුණට ගෙන් ටිකක් භාවනා කරන්න. අනේ පාත්‍රය පුරා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. සාවල ස්වාමීන් වහන්සේ ගහකුණ වාඩි වුණා. දැන් හිතාගත්ත අද නම් දාන වළඳන්නේ නැහැ. මගේ හිතේ ඇතේ තිනේ අකුසල විතරකය අභිභාවනය කළා නිකන් මන් නැගිටින්නේ. භාවනාව තේරෙනවා. ඉතින් සියල්ලන්ට පස්සේ මෙන්න සරුවත් මහ රහතන් වහන්සේ වඩිනවා. සරුවත් මහ රහතන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දැන් උපදේශයක් දුන්න රාහුලයේ ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩන්න. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දානෙ වෙන්නේ නැහැ. දරුවා රහතන් වහන්සේ දන් ටිකක් එන්නේත් නැහැ. වෙන කෙනෙක් එන්නේත් නැහැ. කවුරුත් කියෙන්නේ අනේ මේ ස්වාමීන් වහන්සේලා කිසිම ආහාරයක් නැතුව ගාමල වාඩි නැතිව හඳ වෙනකම්. හඳෑවේ බුදුරජාන් වහන්සේ සංපාත වේලා වාඩි වෙන වෙලාව සලකාගෙන වැඩිය ගන්ධක තියෙනවා. ඒකටම සරුවත් මහ රහතන් වහන්සේ වැඩිය. බාල ස්වාමීන් වහන්සේ කරුණාඥාන වහන්සේට ගැඳලා විස්තරහව ස්වාමීන් ආනපාන සතියේ කවිස්තරව වැඩන හැටි මතාවට ලැබේවා. ඒ වෙලාවේ කරුණාඥාන වහන්සේ ඒක පාප මානපාන සතිය විතර නොකර මහා රාහුල වාද සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරලා කර්මස්ථාන හතක් උගන්වනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, අසුබ සංඥාව අනිත්‍ය සංඥාව කියන මේ කයම ප්‍රකාශ කරලා ආනාපාන සතිය දේශනා කළා. මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේගේ කර්මස්ථාන හතම අවශ්‍යයි. කර්මස්ථාන හතම අවශ්‍යයි මූල කර්මස්ථාන ආනාපාන සතියයි. ඒක පරිවාර වශයෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරක් කටිකුල මනසකාරයත් අනිත්‍ය සංඥාවත් වඩන්න නියම කළා. දැන් අපේ මේ සිතිවිලි සත්‍ය භාවනා කරනකොට පුරුදු පුරුදයක් කරනවානේ අන්න ඒ වගේ. ඒ භාවනාවේ වඩලා ආනපාන සතියට හැරෙනවා. දැන් ඉතින් කාවල බද්ද ස්වාමීන් වහන්සේගේ නිරෝගී හොඳ වාසනාවන්ත කාල පරිච්ඡේදයෙන් වාස 16 පිළිලානේ අන්දවණේ කියලා භාවනා කරන්නේ. ජේතවනාරාමේ යදුණක් දුරයි. අන්දවණේ කී භාවනා කනිකරා දිනක සරුවඥන් වහන්සේගේ බුදු අතට දෙනියා අසංකේය අප්‍රමේය දෙවියන් ඥාන සමග ශ්‍රාවක ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ දැන් ඉන්ද්‍රිය ධර්මයන් හුතුරාගෙන තියෙනවා කියලා කරුවක් මේ බුදු ඇසට දෙන්නේ කියන්නේ. හැමදාම වර්ධනා කරනවා. ඒ කියන්නේ උත්තරක් නෙමෙයි නෙමෙයි මෙතන බලපෑක්කේ. සාරවත්යන් වහන්සේට පෙර ජාති ජාතීන්හිදී මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ උපකාර වී සිටිනවා. සමන් වහන්සේට උපකාර වී සිටින නිසා ඒක අනිත්‍යයන් ආදර්ශයේ පිණිස තමයි මේ විශේෂ මෛත්‍රියක් මේ ස්වාමීන් වහන්සේ යොමු වී තිබෙන්නේ. තම ධාමාවර්ජනා කරන බොහොමද සාවල නමෝමින් භාවනා කරනවා දප්‍රමාදව ප්‍රතිපත්ති කරනවා හැමදාම ආවර්ජනා කරනවා. එක දවසක් ආවර්ජනා කරනකොට දෙන්නේ කියා දැන් විමුක්ති පරිපාතනීය ධර්ම මොකුරවාගින් කියලා. විමුක්ති කියන්නේ නිවනනේ. නිවනට උපකාර වන නිවන ප්‍රතිලාභ කරගන්න සුදුසු විදිහට ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොජ්ජංග මාර්ගාංග ධර්මයන් නුපුරවාගෙන තියෙන බව බුදු අතර දෙනවා. ඒ කියන්නේ ධ්‍යානයක් වඩන්න, විදර්ශනාවක් වඩන්න අපට අවශ්‍ය වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ. සද්දේන්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතිේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, සංයේන්ද්‍රිය. මේවා මුහුපුරවා ගැනීම සඳහා ධර්මතා 15ක් අවශ්‍ය වෙනවා. සද්ධා ඉන්ද්‍රියට තුනයි, විරියේන්ද්‍රියටත් තුනයි, සතේන්ද්‍රියට, සමාධේන්ද්‍රියට, සංවේන්ද්‍රියටත් තුන බැගින්. සබ්දා ඉන්ද්‍රිය මුහු පුරවා ගැනීම සඳහා කර්ම තුන මේවයි. රූප ලෝක පුද්ගල පරිවර්ජනතා, නීත්‍ය පුද්ගල සේවනතා, කසාදමේ සුත්තන්ත පච්චවේක්ෂණතා යන කර්ම තුන අනුගමනය කළ යුතු තියෙනවා. රූප පුද්ගලෝ කියන්නේ අක්ෂයාගේ සිටේ තේන දූවිලි වාගේ. ඔතුවාගේ සිටේ තේන දූවිලි වාගේ. කිසියම් මුරුදු භාවයක් නැහැ. ඔකුවාට ධාර්ය දාන්නේ නැහැනේ. ඔකුවාගේ පිටේ තියෙන දුවියල බොහොම කරකසයි. කිසියම් මුරුදු බවක් නැහැ. ඒ වගේ යම් කිසි කෙනෙකුගේ හිතේ සුමුරුවන් ගැන කිසියම් පැහැදීමක් නැහැ. බොහොම කරකසයි. කිසියම් ගෞරවයක් නැහැ. අන්නේ මාගේ ගෞරවයක් නැති සුමුරුවන්ගේ ගුණ පිළිගැනීමක් නැති විචිකිච්ඡා බහුල වූ දෙබිඩියාවේ ජීවත් වෙන පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ඈත් වෙනවා. ඒ නැත්නම් අනුගමනය කිරීමෙන් වැළකීම. ඒකෙන් සද්ධා ඉන්ද්‍රිය වැඩි වෙනවා. කිරින්ද පුද්ගල සේවනතා කියන්නේ රත්නත්‍රයේ පිළිබඳ අගවතින් මුරුදුභාවයේ පිළිගැනීමේ විස්සයි. કોઈ වෙලාවකවත් කුණුරුවන්ගෙන් පිට දෙයක් සමාත නැහැ. හැම වෙලාවෙම රත්නත්‍රයේ කෙරෙහි භක්ති ප්‍රණාමයෙන් දාසේ කටයුතු ආරම්භ කරනවා පවත්වනවා. සාමත්ම සද්ධා සම්පන්න වූ එවැනි කල්යාණ මිත්‍රයන් දැකීම, ඇසීම, ආශ්‍රය කිරීම, කතා කිරීම, අනුගමනය කිරීම නිසා සද්ධා ඉන්ද්‍රිය අනුර්ජයටපත් වෙනවා. අනුස්ථානික තමයි ප්‍රසාදනීය සුත්තන්ත පච්චරය කෙනසා. ඒ කියන්නේ හිතේ ශ්‍රද්ධාව වැඩෙන, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන බුදුබණ පද විතර ඇති වෙනවා. බුදුබණ ඇසීමේදී සමාජයේ සිටේ නූපන්න ශ්‍රද්ධාව ඇති වෙන උපන්න ශ්‍රද්ධාව වැඩෙනවා. විශේෂයෙන්ම ප්‍රසාදනීය සූත්‍රාන්ත ජීවේ සම්පසාදනීය සූත්‍රාන්ත දේශනා සිංහනාද සූත්‍රාන්ත දේශනාව මහා නිද්දේශ පාළියේ එවැගේම පරිසන්දන පරිසම්බිදා මග්ගපාළියේ වැනි ග්‍රන්ථවල දැක්වෙන බුදුගුණ දස්සාන්තර ජාතක දේශනාව ආදී මහා උම්මංග ජාතක දේශනාව ආදී ප්‍රසාදී උපදවන බලවත් ගෞරවයේ උපදවන ධර්ම දේශනාවන් සරන් දීම නිසාද සද්ධා ඉන්ද්‍රියේ අභිවෘද්ධියට නූතුරා යාමටපත් වෙනවා. ගිරියන්ද්‍රය දිනුමට ප්‍රයාග සම්මුතුණක් අවශ්‍ය වෙනවා. කුසේත පුද්ගල පරිවර්ජනතා ආරද්ධ විරිය පුද්ගල සේවනතා සම්මාප්පදාන පච්චේකනතා කියේ. ඒ කියන්නේ සිය දැකීමට අලසකම් දක්වන, මන භාවනා කිරීමට අලස වෙන, බුද්ධ වන්දනාවට අලස වෙන, සිරිත් දේශනා කරගන්න අලස වෙන, වත් පිළිවෙත් කරන්න අලස වෙන, වැඩි කියන්න ගෞරව නොකරන, නිතරම අලසකමින් ගත කරන දීන වීර්යයට පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. ආරාධ්‍ය විදියේ පුද්ගල සේවනතා කියන්නේ කොච්චර දුෂ්කරතාවද දුණා. මේ වැස්සේ, මේ තින්නේ, මේ සීතලේ, මේ උෂ්ණේ, මේ රාත්‍රියේ මේ අලුයම වෙනාව නියමයක් නෑ. Tamanda නියමිත ආගමික වත් පිළිවෙත්වල බොහෝම ඊරියෙන් යෙදෙනවා. ඒ කියන්නේ કોઈ වෙලාවකවත් අලස වෙන්නේ කරන්න තියෙන වැඩේ බලවත් ගෞරවයෙන් වගේම උත්සාහයෙන් ඊයේදෙන. භාවනාවක් කරන්න තියෙනවා නම් මොන බාධකයක් දුන්නා ගණන් ගන්න නැතුව ඊයේදෙන. එවාගේම සිල් රකින්න, බණ භාවනා කරන්න, දම් පින්කම් කරන්න, වත් පිළිවෙත් කරන්න මේ වෙලාවකවත් අසුගත වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය ගැනවත් බලන්නේ නැතුව වීර්යවන්තව එළිය දෙනවා. අන්නේ වාගේ කල්යාණ මිත්‍ර උත්සාහවන්තයන් ආශ්‍රය කිරීම, දැකීම, ඇසීම, කතා කිරීම, අනුගමනය කිරීම නිසා වීර්ය ඉන්ද්‍රිය අතුරුදයටපත් වෙනවා. අනිස්පාණිය තමයි සම්මාප්පාදාන පච්චේකනතා. නූපන් අකුසල් නූපද වීමේ වටිනාකම, දීර්ය කිරීමේ වටිනාකම. උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ දීර්යේ වටිනාකම. නූපන් කුසල් උපදවා ගැනීමේ දීර්ය සඳහා ගන්නා වටිනාකම. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා වීර්ය කිරීමේ වටිනාකම. මේ කාරණා හතර පිළිබඳව නැවත නැවත ආවර්ජනා කරනකොට අර සමාගයේ සිටේ වීර්ය ඉන්ද්‍රිය වැඩි දියුණු වෙනවා. ඉරිමත් වෙනවා. මේ කාරණා තුලින් විරි ඉන්ද්‍රිය මුහු කුඩා යනවා. සති ඉන්ද්‍රිය මුහු කුඩා යාමට කරුණු තුනක් තියෙනවා. මුත්තසති පුද්ගල පරිවර්ජනයට උපාසිත සති පුද්ගල සේවනත සතිපට්ඨාන පච්චේකනත. ඒ කියන්නේ සිහි මුලාවෙන් කටයුතු කරන බුදුන් වඳින්න වෙලා අමතක කරනවා, පිළිත්‍යා ගන්න වෙලා අමතක කරනවා, ප්‍රත්‍යේක්ෂා වෙලා අමතක කරනවා, භක්තින වෙලා අමතක කරනවා, බණ භාවනා කරන වෙලාවල් අමතක කරන કોઈ වෙලාවකවත් කල්පනාවෙන් තොරවයි කටයුතු කරන්නේ. කිසි තැනකදී සිහියෙන් යුක්තව කටයුතු කිරීමක් නැහැ. එරන්නේ නුවණින් තොරව සිහියෙන් තොරව හැතරෙන පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් වැළකීම අවශ්‍යයි. සෑම කටයුත්තක්ම සතු මන්ත්‍ර සිද්ධ කරන එළඹ සිටි සතු සම්පජාඤ්ඤය ඇති. සිහියෙන් ලාභ වෙන සිහියෙන් නැගිටින සිහියෙන් කතා කරන සිහියෙන් අඳින පළඳින සිහියෙන් වතාවක් කරන සිහියෙන් දන්තික වළඳන සියෙන් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් දැකීම, ඇසීම, ආශ්‍රය කිරීම, අනුගමනය කිරීම මේ සති ඉන්ද්‍රිය වැඩිවීමට හේතුවක්. අනිත් සතිපට්ඨාන පච්චේකනතා. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනා වැඩෙන හැටියට ඒ ගැන ආවර්ජනා කිරීම. මේ කාරණා තුنين සති ඉන්ද්‍රිය අධිමාත්‍ර වෙනවා දිනු වෙනවා. අනිත් කාරණිය තමයි සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය වඩන්නත් වැඩෙන්නත් කරුණු තුනක් හේතු වෙනවා. අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා ඥාන විමුක්ත පච්චවෙක්කනතා ඒ කියන්නේ සමාධි භාවනාවක් නොඅඩද ඔය වෙලාවක සමත භාවනාවක් කරලා නැති සමාධියෙන් තොරව කටයුතු කරන විසිරුණු සිත් ඇති විසිරුණු වචන ඇති විසිරුණු විසිරු විසිරුණු ව්‍යාකලාප ඇති උද්ගලයන්ගේ ආශ්‍රයෙන් දැකීමෙන් කතා කිරීමෙන් අනුගමනය කිරීමෙන් වැළකී සිටී. සමාහිත පුද්ගල සේවනතා කියේ සෑම කටයුත්තක්ම කතා කරන්නේ සමාජයේ, හිතන්නේ සමාජයෙන්, ගමන් කරන්නේ සමාජයෙන්, වාඩි වෙන්නේ සමාජයෙන්, ආහාර ගන්න සමාජයෙන්, වත් පිළිවෙත් කරන්නේ සමාජයෙන්. එවාගෙම තමන් සාකච්ඡා කරන නම් කරන්නේ සමාජය ගැන සාකච්ඡාවක්. ඒ වාගේ නිතරම එළඹ සිටි සමාධිමත් කල්යාණ මිත්‍රයන් දැකීමෙන්, ඇසීමෙන්, ආශ්‍රය කිරීමෙන් කතා කිරීමෙන් අනුගමනය කිරීමෙන් සමාධි ඉන්ද්‍රිය අධිතර බාටපත් වෙනවා වැඩෙනවා අනිකානේ තමයි ධ්‍යාන විමුක්ත පච්චවේක නිසා මේ සමත භාවනාවෙන් ලැබෙන උපචාර සමාධි අර්පණා සමාධි රූපඥාන අරූපඥාන අපමඤ්ඤා ඥාන එවාගෙම විමුක්ත අභිභායතන මේවා ගැන මේවා වඩන ඇති ඒවෙන් ලැබෙන ඥාන නිමිති ඒවා ධ්‍යාන අංග, ඒවා පිළිහෙ නැති, ඒවා වර්ධනය වෙන්නේ නැති, ඒවා අභිවෘද්ධියටපත් වෙන්නේ නැති, ඒ ලැබෙන ආනිසංස මේවා ගැන නිතර නිතර කල්පනා කිරීමෙන් සමාධි ඉන්ද්‍රිය අභිවෘද්ධියටපත් වෙනවා. අනිත් ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්නත් අනුසුලක් ඕන වෙනවා. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, සංයමන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානකාරියා පච්චවේකනතා. ඒ කියන්නේ නාම රූප ගැන නොදන්නේ ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන, ඉන්ද්‍රිය ගැන, පටිච්චසමුප්පාද ගැන, චතුස්සත්ත්ව ගැන, සූවිසි ප්‍රත්‍ය ගැන මේ වගේ කිසිම හැඟීමක් නැති, දැනීමක් නැති, වැටහීමක් නැති, කිසිමක් නැති, යෙදීමක් නැති, අසන්නේ නැති, සාකච්ඡා කරන්නේ නැති මෙලව පල්ලව ගැන හැඟීමක් නැති, කුසල් ලකුසල් ගැන හැඟීමක් නැති, කර්ම විපාක ගැන හැඟීමක් නැති, හේතුඵල ගැන හැඟීමක් නැති මේ වාගේ කිසිම ධර්මයේ ගැන ආબોධයක් නැති අන්ධ පුදුජන බාල පුදුජන පුජ්‍යයන්ගේ ආශ්‍රයෙන් ගලී සිටියි. සංඥාන්ත පුද්ගල සේවනතා කියන්නේ නාම රූපයන් ගැන මනමින් දන්නවා පංචස්කන්ධය ගැන මනමින් දන්නවා ආයතන 12 ගැන ධාතු ධාත ගැන ඉන්ද්‍රිය ජීවිත ගැන පටිච්චසමුප්පාදාංග 12 ගැන චතුරාර්ය සත්‍ය ගැන සූවිසි ප්‍රත්‍ය ගැන මේවා ගැන ගැඹුරට දැනුම හදාගෙන තියෙනවා ඒ වගේම කර්ම කර්ම විපාක ගැන හේතු හේතුඵල ගැන මෙලොව පරලොව ගැන කුසල් අකුසල් ගැන මේ සෑම දෙයක් ගැනම යථා භූතත්වයෙන් මනමින් ආબોධ කරගෙන කතා කරන්නේ ගැඹුරු ධර්ම අහන්නේ සාකච්ඡා කරන්නේ ගැඹුරු ධර්ම හිතන්නේ ගැඹුරු ධර්මයේ මේ වාගේ ගැඹීර වූ තවතුන් ඇති එවැගේම වජිරූපම ප්‍රඥා ඇති උසాగ్ర බුද්ධිමත් ඇති උත්තම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් දැකීමෙන් ඇතිවීමෙන් ආශ්‍රය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් අනුගමනය කිරීමෙන් සමාධි සංකානේ ප්‍රඥා ඉන්ද්‍රිය අභිවෘද්ධියටපත් වෙනවා. අනිත් කාණේ ගම්බීර ඥානචාරියා කච්චරය කෙනතා කියන්නේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී පාරමී දිරු බෝසත් චරිත කියන. ඉදිරි පඬිත ජාතකයේ ආදාසමක පඬිත ජාතකයේ හේනක පඬිත ජාතකයේ එවාගේ මහා උම්මග්ග ජාතකයේ වැනි ප්‍රඥාවෙන්ම පාරමී පුරු ආභාවගෙන ඇසීමෙන් කියවීමෙන් මෙනෙහි කිරීමෙන්ද ලෞකුරා බුදුබාටපත් වෙලා ඒ ඒ කුජලයන් দমনය කරනු සඳහා දේශනා කළ විශේෂ දේශනාවන් තියෙනවා ඒවා ආවර්ජනා කිරීම. ඒ වගේම සත්‍යක দমনය, ආලවක দমনය, සූතිරෝම කර්ණවම দমনය, සෝන දන්න කෝටු කෝමේ කූට දන්න බ්‍රාහ්මණ দমনය, කොක්කර සාතු බ්‍රාහ්මණ দমনය වැනි ඒ කුජලයන් দমনය කිරීම සඳහා ගන්නා ලද දේශනා විලාසය එසේම සරුවක්යන් වහන්සේ සරුවක්නිකාඥානයේ දීකා දේශනා කළ පරමාර්ථ ධර්මයන් ගැන විතර විතර ආවර්ජනා කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් කරුණ විමසීමෙන් සමාධි සංසාරයේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. මෙන්න මේ කියන කරුණු 15කින් විමුක්ති පරිපාතනීය ධර්ම අභිවෘද්ධියටපත් වූ බව සරුවක් යන වාසගේ බුදු ඇසට පෙනී ගියා. එනේ ගින් එදවසේ සලස්වනකොට අන්දවණේට වැඩම කරලා වදාලා. ජේතවනාරාම අභිසින්න දෙවි දේවතාවන්ගේ පටන් දසදහසක් සාක්කමෙන් දෙවියෝ එක්රොක් වෙන්න පටන් ගත් අන්දවණේ. එදා රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ දහස් වන වැඩේ ඉඳලා සරුවක් යනවා පිළිගෙන ආසන පනවා වඩා හිඳුවා වන්දනමස්කාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම්. ආහත පුරාම එක ඉදකට මලක් තරම් තන 60 70 80 90 තරම් දෙවියෝ බ්‍රහ්මයෝ සියුම් ආභා මවාගෙන මේ ධර්මාන්තරනේ සූදානම් වුණා. හේතුව කාලිත නාගරාජ කාලේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේක එකට නිවන් දකින්නේ අසංකේය අප්‍රමේය පිරිසක් එකට නිවන් දකින්න ප්‍රාර්ථනා කරන සින්තුරාගෙන විසිුණා. ඒ අය තමයි මේ එක්වුණේ. එදා කරුවක් යන වහන්සේ මෙම රාහුල ස්වාමීන් වහන්සේ අමතා දේශනා කළ සූත්‍ර පාඨය තමයි මේ කියන්නේ. දේශනාව බොහොම කෙටි. නමුත් ඒකේ විස්තර විවරණ අවගෙන කොට විශාල විදර්ශනා භාවනා මාර්ගයක් වාටපත් වෙනවා. එයින් අපි වේලා සමනින් මේ කොටස් ටික පැහැදිලි කර ගැනීමට බලමු. සංකින් මඤ්ඤිතිරා උද චක්කුන් නිච්ඡංගා අනිච්ඡංගාති ඔය දෙයට මාත්‍රිකා කර සූත්‍ර පාඨයෙන් ඇසුවා. සාවලගේ චක්ෂුව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමී සාමනේ යමක් නිත්‍ය නම් අනිත්‍ය නම් ඒක සැපක්ද දුකක්ද? දුකයි ස්වාමී. සාමනේ යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් එය මම මගේය මමය මගේ ආත්මයයි සිටීම සුදුසුද? නැත ස්වාමී. ඔයාගේ එකක් එකක් ගානේ රූපය, චක්කු විඥානෙ, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය වේදනා කියන කොටස් පහක්ම හේනියට ප්‍රශ්න කරමින් ආදා දුන්නා. රූපය කියන්නේ චක්කු ප්‍රසාදයක අරමුණු වෙන වර්ණ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි යමක් අනිත්‍ය නම් සැපද දුකක්ද දුකයි ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මමය මගේය මගේ ආත්මය ගත යුතුද නැත ස්වාමීනි සාවලයේ චක්කු විඥානය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි සාවලයේ යමක් අනිත්‍ය නම් දුකක්ද සැපක්ද දුකක් ස්වාමීනි කාවල යමක් අනිත් වෙන දුක නම් ඒක මගේය මගේ මමය මගේ ආත්මයයි ගත යුතුද නැත ස්වාමීනි. කාවලයේ චක්කු සම්පස්සය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි. කාවල යමක් අනිත් වෙන දුකද සැපද දුකයි ස්වාමීනි. කාවල යමක් අනිත් වෙන දුක නම් එය මගේය මමය මගේ ආත්මයයි ගත යුතුද නැත ස්වාමීනි. කාවලයේ මේ චක්සු ප්‍රසාද චක්සු විඥාන රූපය මේවා නිසා ඇතිවෙන සැප හෝ දුක් හෝ මඳාව වේදනාව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමී රාවල යන අනිත්‍ය නම් දුකද සැපද දුකයි සම රාවල යන අනිත්‍ය නම් දුක නම් මේ මගේය මමය අමේ ආත්මය දතුතුද නැත ස්වාමී දැන් මෙතන කරුණු පහක් ප්‍රශ්නෝත්තර වශයෙන් විසඳුණා එතන චක්කෝ කියන්නේ මොනවද වර්ණ රූපේ කියන්නේ කුමක්ද චක්කු විඥානය කුමක්ද? චක්කු සංපස්සේ කියන්නේ කුමක්ද? චක්කු සංපස්සජා වේදනා කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. භාවනා කරන යෝගාවචරයෙකුට මේවා අවශ්‍ය වෙනවා. චක්කු කියන්නේ වර්ණ රූපයේ අරමුණු වන ප්‍රසාදයක්. මේ ප්‍රසාදය නිකන් දෙවි කෙනෙක් දුන්නා නෙමෙයි. දෙමෝපියන්ගේ වරමින් ලැබුණත් නෙමෙයි. දක්ඛකාමතා නිදාන සම්මජ භූත පදස්ථාන සත්‍ය. සම්මජ භූත පදාද ලක්ෂණ සත්‍ය. ඒ කියන්නේ පූර්ව જાතිෙහි යමක් දැකීමේ කැමැත්ත නිදාන් කොට ඇති කුසල් කළ තිබුණා. යමක් දැකීමේ කැමැත්ත අපේ තුමු බුදුරජාන් වහන්සේ දකින්න, සිල්ලුකුන් දකින්න, ගුණවකුන් දකින්න, ඕජනීය වස්තු දකින්න කැමැත්ත තිබුණා. ඒ කැමැත්තෙන් කළා කුසල්. ඒ කුසල බලයෙන් පහළ වෙච්චි කර්මජ රූපයක් තමයි කර්මජ රූපයක ප්‍රසාදයක් තමයි චක්කු ප්‍රසාදය කියන්නේ. මේ චක්කු ප්‍රසාදය කියන්නේ චක්කු ගෝලයේ තුල කුලම් චිතු කුලම් මේ බඳවල් සතක පැතිරීගේ කලතලක් වාගේ. ඉනිපතල හතක පැතිරී පවතිනවා කියන මුඛයක්. කඩකට කොපයක් වාගේ ඉදිරියෙන් තියෙන දේ වර්ණේ ඡායා යතන ඔපයක් කියන කළු ඉංග්‍රීසි නැද්ද? එය මුන් කියන්නක් තරම් කුඩයි. ආත්මනක තියෙන ඔකුණු හිතක් තරම් කුඩයි කියලා. හිමාල වනාන්තරයේ දෙදෙතේ ඉන්නවා ඉතාම සිනිඳු රෝම ඇති මුව වර්ගයක්. ඒ මුවන්ගේ රෝමයකට ඉරිසිදු තලතලකට ඔබලා ගතා ගන්නවත් හත්වරක්. යම්බඳු වර්ණයන්ද ඒ තරම් ප්‍රසන්නයි කියනවා මේ චක්ෂු ප්‍රසාරය. බොහොම ප්‍රසන්නයි. ඒ මේ චක්ෂු ප්‍රසාදයේ තනිකර පවතිනවා නෙමෙයි. කර්මජ, චිත්තජ, උද්ජ, ආහාරජ සතු සමුත්පාදක රූප රාශියකින් සම්පින්දනේ වෙලාවේ චක්ෂු ප්‍රසාදයේ පෝෂණය වී තිබේ. ඒ චක්ෂු වස්තුවේ තියෙන රූප වර්ග, රූප කොටස් වශයෙන් 54ක්. කලාප වශයෙන් තියෙනවා 6ක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසක මෙනි තුනකුයි චිත්තජ, උතුජ, ආහාරජ, සුද්ධාසන මෙති තුනකුයි කලාප වශයෙන් හයක් තියෙනවා. එයින් සක්කු දසක කිව්වේ පඨවියාපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය සක්කු ප්‍රසාදයේ කියන රූප 10යි. සාධක කිව්වේ එතෙම පඨවියාපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා අතක් ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාදයක් කියන රූප 10යි. භාගවතේ ජීවේ පතවියාකෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස හෝජා ජීවිතේන්ද්‍රියේ පුරුෂයෙක් නම් පුරුෂ භාව රූපේ ක්‍රියාවක් මේ ස්ත්‍රී භාව රූපේ මේ ධාරය චිත්තද සුද්ධාර්ථකේ අර වගේම පතවියාකෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස හෝජා ආකාරයි චිත්තද සුද්ධාර්ථකයක් එයා තමයි ආර්ය සුද්ධාර්ථකයක් ඒ විදිහ ආකාරයි සියල්ල 54යි මේ 54 න් අපි කියනවා පොදුවේ එකක් කියලා එතකොට මේ එකක් තුනේ දුක්ඛං අනිච්ඡං වාති කියලා දේශනා කළේ සුඛ වශයෙන් පමණක් නෙමෙයි. රාවල ස්වාමීන් වහන්සේගේ විභාගන වටම ලැබෙන්නේදී. එනිසා චක්සු ප්‍රසාදයේ සායිතී ඒ රූප සාසා බිනිබින් යන බැවින් දුක්ඛං වාතං සුඛං වාති ඒ බිනින රූපයේ සතන් දුකක්ද නැත ස්වාමීන් කියලා පහදා දුන්නේ. ඒක දුක්ඛ වශයෙන් තමයි තේරුම් අරගෙන තිබුණ නිසා. යම් පලානිච්ඡන් දුක්ඛං සුඛං වාමේ සල්ලන්තං සමනුපත්තිතං ඒ සම්මම හේසෝනක් හේසෝ නිස්සාති සාවලගේ යම අනිත්‍ය නම් දුක නම් ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ මේ රූපය මගේය මමය මගේ ආත්මය වෙලා තණ්හාමාන දුක් වශයෙන් ගත යුතුද නැත ස්වාමීන් කියන උන්වහන්සේ පහදා දුන්නා Taman තේරුම් අරගෙන තිබුණා එතකොට මෙන්න මේ කියන චක්කු චක්කු ප්‍රසාදයේ පිළිබඳව ත්‍රිලක්ෂණය ඊළඟට වර්ණ රූපය. වර්ණ රූපය නම් අඳුන්වන්නේ ඒ චක්කු අක්ෂරක අරමුණු දෙක එකයි. යම් චක්කු වර්ණයේ මේ චක්කු ප්‍රකාශයේ තියෙන දේ ලක්ෂණ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ දත්තුකාමතා නිදාන සම්මගේ භූත භූත ප්‍රසාද ලක්ෂණ චක්කු. රූපේසු ආමින්දන රසං දක්ඛ විඥානස්ස විෂේ භාව සත්පුපත්තාන බක්කකාමතා නිදාන සම්මගේ භූත පදත්තානන් කියලා මේක හඳුන්වනවා ලක්ෂණාදි වශයෙන්. ඒකට මේ චක්ෂුව නිකම් පහළුණා නෙමෙයි දැකීමේ කැමැත්ත නිදාන් කොට ඇති කර්මයෙන් අදගත් මහා භූතයන්ගේ ප්‍රසාදයක් තමයි චක්ෂු ප්‍රසාදේ. මේ කෘති රාතේ අපිට හඳුන්වන්නේ රූපයන් කෙරෙහි එල්බෙන ගතිය. රූපාරමන වැඩ ගන්නා ගතිය. යතේන ආකාරයෙන් චක්කු විඥාණයට ආධාර බවයි. ඊළඟට ඒක මූලික සැබඳුන් වශයෙන් පිළිතෙන්නේ යකීමේ කැමැත්ත නිදාංග කොට ඇති කර්මජ මහා භූත හතරයි. සතු වාසෝ තේජෝ වායෝ හතර දෙනා පිළිත කරගෙනයි චක්කු ප්‍රසාදේ පවතින්නේ. ඔයගෙන් වර්ණ රූපය වර්ණේ නම් අපේ ඇහැට දිස් වෙන ලක්ෂණ වර්ණ රූපය. ඒක විවිධාකාරයි. ඒ විවිධාකාර වර්ණ රූපයත් චක්කු ප්‍රතිඵලන ලක්ෂණ රූප. චක්කු චක්කු ප්‍රසාදේ හැපෙන සුළු බව වර්ණ රූපයේ ලක්ෂණයයි. ඊළඟට චක්කු විඥානස්ස හිතේ බව රස. මේ වර්ණ රූපේ චක්කු විඥානයේට අරමුණු වීමයි එහි කෘත්‍ය රැකේ. වෙන දෙයකට අරමුණු වෙන්නේ නැහැ. සෝත ගාන ජීවා ආ විඥානවල අරමුණු වෙන්නේ නැහැ. චක්කු විඥානයේ සමනයි අරමුණු වෙන්නේ. ඒක වර්ණ රූපයේ තියෙන කෘත්‍ය රැකේයි. දැන් කුඩා දරුවා අම්මේ තාත්තේ කියලා අම්මේ තාත්තා ළඟට නෙන්නේ වෙන කෙනෙක් ළඟට එන්න බයයි. ඒ වගේ තමයි මේ වර්ණ රූපය චක්කුරු විඥාණයට පමණයි සමීප වෙන්නේ. අරමුණු වෙන්නේ ඒකයි චක්කු විඥාණයට විශේෂ වෙන කියලා කියන්නේ. සත්‍යයේ ගෝචර භාවපත්ති පංචාන මේ චක්කු විඥාණය ලැබුණේ වැටෙන ආකාරය. සතු මහා භූත ප්‍රදක්ඛාන සතර මහා භූත රූපයන් තමයි වර්ණ රූපයට ආසන්න හේතු. එතකොට මේ වර්ණ රූපයක් මේ රාවල ස්වාමීන් වහන්සේ විදර්ශනා කළ තිබුණා ඒකට. ඒකම රූපං නිස්සං වා අනිස්සං වා කිති. ආයේ වර්ණ රූපේ නිත්‍ය ධනකෙද අනිස්සං ස්වාමී. යම කමිතේනං මේ දුකම් දෙසපද්ද දුකයි ස්වාමී. යම කමිතේනං දුක නම් ඒ නමේ මගේ මගේ ආත්මය ගත යුතුද නැත් ස්වාමීන් කියලා පිළිතුරු දුන්නේ විදර්ශනාවෙන් ඒ වෙනකොට දැකගෙන තිබුණා. වර්ණ රූප ආධ්‍යාත්මික බාහිර වර්ණ රූපුන් වාසික සියල්ල දැකගෙන තිබුණා. ඒවා බිඳි බිඳි යන හැටි මනෙන් දැකගෙන තිබුණ විදර්ශනා ඥානයි. ඒසා වර්ණ රූපයගේ විදීම දක්නා ලද දැනීම අනිත්‍ය බව අවබෝධයි. නිදෙන නිසාම ඒක වාසනාවක් නෙවෙයි දුකයි. යමක් නිදෙනවා නම් ඇතේ නැතු යනවා නම් ඒක නමය මගේ ආත්මයට ගත නොගත යුතු බව පිළිගෙන තිබෙනවා. ඊළඟට සත්තු විඥානය ගැන ප්‍රශ්න කළා. දැන් චක්ක ප්‍රදායයි රූප අරමුණයි දෙක එකට සම්බන්ධ වෙන්නේ කර්ම හතරක් නිමිත කොටගෙන විඥානය පහළ වෙනවා. චක්කුන්ත පටිච්ච රූපයේ උත්පාදිත චක්කු විඥානං චක්ක ප්‍රසාදයයි වර්ණ රූපය එකතු වීමෙන් තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඒක තරස් අරස් වෙනවා උපනිශ්‍රේ වාසයෙන් ආලෝකය. චක්ක ප්‍රසාදයේ පැහැදිලිව කියන්න ඕන වර්ණ රූපයේ අරමුණ වෙන්නට ඕන ආලෝකයේ තියෙන්නට ඕන චක්කු විඥානයේ සමග උපදිනා මනසිකාරයේ තියෙන්න ඕනේ. මේ කාරණා හතර මේකයි චක්කු විඥානය පහළ වෙන්නේ. චක්කු විඥානයේ රූපේ ආරමුණ වෙන්නේ. අන්නේ චක්කු විඥානය සුදාරමුණක් නම් ගම් ලබන්නේ ඕරජාතයේ කරනද කුසලයේ විපාක වශයෙන් උපේක්ෂාසගත කුසලයේ පාප චක්කු විඥානය පහළ වෙන්නේ. අසුභ ආරමුණක් නම් මේ ආරමුණෝනේ අසුභ රූපයක් නම් එතෙන්දී අකුසල විපාක චක්කු විඥානයේ පහළ වෙනවා. ඒක විපාක සිතක් චක්කු විඥානය. ඒ චක්කු විඥානය නිත්‍යද අනිත්‍යද කියන එක ඉතින් චක්කු විඥානය කියන එකේ යථා තත්ත්වය රාහුල ස්වාමීන් වහන්සේ ආબોධ කරන කියන විදර්ශනාවයි. ඒසයක අනිත්‍යය කියලා උන්වහන්සේ පහදා දුන්නා. ඒ චක්කු විඥානයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා හිඳෙනවා. චක්කු විඥානයේක චිත්ත වේතයක සවරයි පහළ වෙන්නේ දෙකක් පහළ වෙන්නේ නැහැ. චක්කුද්්වාරික චිත්ත වේතයක සවරයි පහළ වෙන්නේ. ඒක දිදෙනවා. ඊළඟට සම්ප්‍රපිතන හිත පහළ වෙනවා. මේ විදිහට චක්කු විඥානයාගේ අනිත්‍යතාවය පැහැදිලි වෙනවා. එය දුක්ඛ සබ්බන්ද කියලා අනුව දුකයි කියලා පහදා දුන්නේ. එවාගෙම අනිත්‍ය නම් දුක නම් චක්කු විඥානය මගේව මමයේ මාය කියලා ගැටුකුද නැතද කියලා අහන කොට නැති කියලා පහදා දුන්නා ඒ අවබෝධ මිත්‍යයි. ඊළඟ චක්කු සංපස්සය. මේ චක්කු සංපස්සයේ කියන එක මුළු චක්කු ද්වාරික චිත්ත හේති දිගටම වැඩ කරන සත්‍යයක් කියනවා. ඒ කියන්නේ දැන් වර්ණ රූපයේ ඇසේ ගැටුනහම පළමුවෙන්ම බරංගිතේ චරණයටපත් වෙලා බරංගිතේ හිඳිලා සංසද්වාරා වර්ජන කියන ක්‍රියාවට පහළ වෙනවා. ඊළඟටයි චක්කු විඥාණයට පහළ වෙනවා. දැන් චක්කු විඥාණයෙන් වර්ණ රූපය අරමුණු කළා. ඒ අරමුණු කරනකොට ඊළඟට චක්කු විඥාණයෙන් ගත්ත අරමුණම සම්පටිච්ඡේදිතෙන් ගන්න. අන්තිමේකින් ගන්න. වත්තකණිකෙන් ගන්නවා. ඊළඟට කුසලව අකුසලව ජවන්ති දකක් ගන්නවා සදාරමණ සිල් දෙකක්ද ඒ ආරමුණම ගන්න. දැන් එතකොට මේ ලෙස චිත්තක්ෂණ රාශියක් ඒ කියන්නේ චක්ක විඥානයේ සිට චිත්තනාර 13ක්. චිත්තනාර 13ක් ඒ වර්ණ රූපය ආරමුණු කරගෙන පැවතුනා. ඒක නිසා ඒ සියල්ලට කියනවා ඒ සියල්ලේ තියෙන ත්‍ත්වයට කියනවා චක්ක සංපස්සේ කියලා. ඒ චක්ක සංපස්සේ රසචෛතසිකය. ඒක නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. චක්කු සංපස්සේ සපන්ද දුකන්ද බින්දන ලැබෙන දුකයි. චක්කු සංපස්සේ අනිත්‍ය නම් දුක නම් මගේ මගේ මමයේ මාය කියලා ගැටුරුද නැත්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. දැන් ඒක නම් උන්වහන්සේ කාබෝධලා කියනවා. ඒ චක්කු සංපස්සේ කියනකොට චක්කු සංපස්සේ පමණක් නෙමෙයි. ඒ චක්කු විඥානයේ තුළ චෛතසික ධර්ම ඔක්කොම හතක් තියෙනවා. එයින් වේදනාව හැර අක්ෂය හැර ඉතිරිකාසුක පහම දක්ව සංපස්සපක්ඛය උපදින් ජීවා ඊළඟට අනිත් අනිත් චිත්ත වාරයන්හිදී චිත්තෝපාදයන්හිදී ඒ ඒ චිත්තක නියමිත සීලෝම චිත්තජාතක ධර්ම මේ දක්ව සංපස්සේට සම්බන්ධයි ඊළඟට අසවදාලා දක්ව සංපස්සද වේදනාව ඒ කියන්නේ චක්ක සංපස්සජේ නිසා චක්ක ස්පර්ශේ නිසා චක්කු විඥානයේ සිට වේදනාව උපේක්ෂා සහගතයි. ඊළඟට ලැබෙන සම්පතිතන සිටේ වේදනාව උපේක්ෂා සහගතයි. සංසීන සිටේ වේදනාන සුභාර මොනක දේනම් විස්තර මොනක දේනම් රෝමන සහගතයි නැත්නම් උපේක්ෂා සහගතයි. ඊළඟට යොත්පන සිටේ වේදනාව උපේක්ෂා සහගතයි. ඊළඟට ජනන්ති තුළ ලෝභ මූල ජනන්ති හතක් ගියා අටක් ගියා නම් ලෝභමූලික අතෙන් මේ අතෙන් හතරක් ඥානං ඒවා සමාරේත සෝමනස්සාගතයි. එවාගේම කුසල ජලං ඥානං කොටසක් සෝමනස්සාගතයි කොටසක් උපේක්ෂාසාගතයි ඒ සමාන උපිතේ සත්‍යයයි. ඒකයි දේශනා කරවාදාලේ යම් තේක සං උපාජිත වේදිකං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. කොටස අප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක් මේ චක්ක සංපස්සේ නිසා හට ගන්න පුළුවන්. අපි හිතමු භෝක මූල ජලම් පෙළක් ගියා කියලා. එහෙනම් මේ ජලම් පෙළට අර චක්ක සංපස්සේ ඇතිවෙන දුක් වේදනාව. එවැගේම සෝමනස්සහගත කුසල ජලම් වේක්‍යා ඥාන ඒ චක්ක සංපස්සේ සුඛ වේදනාවක් පහළ වෙනවා. එවැගේම සෝමනස්ස නවෝ සිත්ේලියක් ගියා නම් උපේක්ෂා වේදනා පහළ වෙනවා. ඒක නිසා තමයි සැප දුක් නදහත් වූ වේදනාව මේ චක්ක සංපස්යෙන් ලැබෙන බව දේශනා කෙරේ. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ සියල්ලම විපස්සනා කරමින් තමයි තිබුණේ. ඒ චක්ක සංපස්සය වේදනාවක් ඇතුව නැතුව නැති නැලෙන් දැකගෙන තිබුණා. මේ නිසා ඒ රාහුල ස්වාමීන් වහන්සේට කරුවක් යන වහන්සේ දේශනා කරන මේ දේශනාවෙන් වැඩමින් තිබුණු විපස්සනා ඥාන වැඩි වැඩියෙන් ප්‍රබෝධමත් වුණා. විෂද වුණා, පැහැදිලි වුණා, නිර්මල වුණා, ඕභාසිත වුණා, ඩබල වුණා, දීප්තිමත් වුණා. ඊළඟට නැවත නැවත තේලේද ප්‍රශ්න කළා. ඒ කියන්නේ සෝත, සෝත කාරණුන වන ශබ්දය, සෝත විඥානේ, සෝත සම්පස්සේ, සෝත සම්පස්සේ නිසා ඇතිවන වේදනා. මෙතන වාර පහයි. භානයේ ගන්ධය, ධාන විඥානය, ධාන සංපස්සය, ධාන සංපස්සය වේදනාව. කර්ම පහ. ජීවාව ජීවා කාරණේ ලාතය ජීවා විඥාණය ජීවා සංපත්තය ජීවා සංපත්තය වේදනාව කාය ඔක්ඛබ්බය ඔක්ඛබ්බය කියන කොට එතන අරමුණු තුනක් එනවා සතනේ තේජෝ වායෝ කියන මේ වාර තුනට තුන් ආකාරයකින් ඔක්ඛබ්බය ගන්නට තියෙනවා සතනේ ඔක්ඛබ්බය තේජෝ ඔක්ඛබ්බය වායෝ ඔක්ඛබ්බය කියන ඒ තාලෙත් වාගේ නෙමෙයි ඔක්ඛබ්බය තුනකට බෙදලා යනවා වාතකා විඥාණය කාය සංපස්සේ සහ කාය සංපස්සජා වේදනාව. මේම ගොරසු සහ අනුවල එතන තියෙනවා සස්වරක් සහ විසුභාව. ඊළඟට මනෝ මනස මනස කර්මන ධර්ම ස්වභාව ඊළඟට මනෝ විඥානයේ මනෝ සංපස්සය මනෝ සංපස්සජා වේදනාව. වෙන ධර්ම කාරණා 30ක් ඉදිරිපත් කරන්නේ එකක් එකක් ගානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන දරුවක් යනවා කියන ප්‍රශ්න කරමින් ඒ සියල්ලම විසඳා ගත්තා. ඊළඟට අවදාන වේදනා කුසලා දාලා ඒවං පස්සං ගානුද අභිසාවකෝ සක්කුක්මින් නිබ්බින්දති රූපේක නිබ්බින්දති චක්කු විඥානස්මින් නිබ්බින්දති චක්කු සංපස්සේ නිබ්බින්දති චක්කු සං යම් පිටකං උපාදිත චක්කු සංපස්සය සංපස්සය කුසංලා දුක්ඛංලා දුක්ඛම කුසංලා තක්මි නිබ්බින්දති අම වාර 30 කම එකක් එකක් ගානේ රාහුලයේ මේ විදිහට මේ ධර්මපාන එකක් එකක් ගැන නුවණින් සැලකීමේදී චක්කු වස්තුව කෙරේ කලකිරීමට විදර්ශනා ඥානයෙන් කලකිරීමටපත් වෙනවා. රූප අරමුණ කෙරේ විදර්ශනා ඥානයෙන් නිර්විදාකපත් වෙනවා. චක්කු විඥානයේ කෙරේ නිර්විදාකපත් වෙනවා. චක්කු සංස්පස්සේ කෙරේ නිර්විදාකපත් වෙනවා. චක්කු සම්පස්සජා වේදනා කරේ නිර්විදායක සත්‍යය. ඕවාගේම සෝත, ශබ්ද, සෝත විඥාන, සෝත සම්පස්ස, සෝත සම්පස්සජා වේදනා ගැන නිර්විදායක සත්‍යය. ධාන, ගන්ධ, ධාන විඥාන, ධාන සම්පස්ස, ධාන සම්පස්සජා වේදනා ගැන නිර්විදායක සත්‍යය. ජීවහා සත ජීවා විඥාන ජීවා සංපත්ත ජීවා සංපත්තජා වේදනා ගැන නිරේදාට පත් වෙනවා කාය, වස්තබ්බ, කාය විඥාන, කාය සංපස්සේ, කාය සංපස්සජා වේදනා ගැන මෙලීලාටපත් වෙනවා. මනෝ ධම්ම, මනෝ විඥාන, මනෝ සංපස්සේ, මනෝ සංපස්සජා වේදනා ගැන විදර්ශනා ඥානයේ මෙලීලාටපත් වෙනවා. නිබ්බින්දං විරාග්‍යති. විරාගා විමුක්තිති. විමුක්තක්මේ විමුක්තනික ඥානං හෝති. හේනාගාති විසිතම් බ්‍රහ්මචර්යං සතං කරණීයං නාපරං ඉස්සස්හායාතු පජානාති සාංගලයේ මේ ධර්ම ස්වභාවයන් මේ ලෙස මැනවින් අවබෝධ වීමෙන් නිර්වේද ඥානය පහළ වෙනවා නිර්විදාව කියන්නේ නිර්විදා ඥානය කියන තැන සංකාරුපේක්ෂා ඥානය දක්වා විපස්සනා ඥාන සියල්ලම සම්පින්දෙන්නේ කියලා වෙනවා නිබ්බින්දං විරජ්‍යති සංකාරුපේක්ෂා ඥානය දක්වා ගිය ඥානවන්ත විදර්ශනා යෝගාවචරයා විරජ්‍ය ඒ කියන්නේ මාර්ග චිත්ත වේකේ පහළ වීමෙන් සෝවාන් සකදාගාමි අනාගාමි රහත් යන මාර්ගඥාන සතරකපත් වීමෙන් විරජ්‍යතේ මේ සංස්කාර අරමුණු කෙරෙහි හා ප්‍රේත අරමුණු කෙරෙහි සම්පූර්ණයෙන් පරාවර්තනයේ නේ හරි නිවනටපත් වෙනවා විරාගා විමුක්තියේ ඒ විරාග සංඛාත මාර්ගයටපත් වීමෙන් විමුක්ති සංඛාත සතර ඵලයට පැමිණේ විමුක්තක්ම විමුක්තෙන ඥානං හෝති මගේ සිත මේ සංස්කාර අරමුණෙන් හා මේ කාර්මණයෙන් විස්තරේ වෙන්නේ නිර්වාණ ධාතුව අවබෝධ වුණා කියලා තමයි සාබෝධ වෙනවා ලැබෙනවා. විමුක්තෙන ඥානං හෝති සීනා ජාති විසදීමව සංන උසිතම් බ්‍රහ්මචාරියන් මේ සතුන් බඹතර රස නිමුණා සතන් කරණීයන් මඟඵල නිවන් සෝපිනිස කලයේත් කොට නිමුණා නාපරං උත්තායාතු පජානාති මේ සතරනාග ඵල නිවන සඳහා කලේ කියමක් වෙන ඇත්තේ නැත කියලා බෝධින් ආબોධ කරගන්න. මේ දේශනා දෙම වෙනකොට තුනක් නීතකෝ පන වේයා කරණක් නිභාඤ්‍යමානේ ආත්මකෝ රාහුලස්ස අනුපාදාය ආතරේ චිත්තං විමුක්ති මේ වෙලාවේ ආයුෂ්මා සාහල ස්වාමීන් වහන්සේගේ පිට සියලුම උපාදානයන්ගෙන් රහිත වූ සාන්ත නිර්වාණ ධාතුවට පත් වෙනවා. අසංඛේය අප්‍රමේය දෙවි දේවතාවන් ධර්මයන්ද නවකල නිවන්තෝ සාක්ෂාත් කරගන්නවා. ඒ කියන්නේ සෝවාන් වූ දෙවියන් ධර්මයන් මෙතකයි කියලා හඳුනාලක්. සකදාගාම අනාගාමි රහත් වූ සතර මංගල ඵලයටපත් වූ දෙවියන් ධර්මයන් මෙතකයි කියලා ප්‍රමාණයක් නැති බව ඒ සූත්‍ර දේශනාව සාමිය සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මේ දේශනාව තුළින් අපට පැහැදිලි වුණා භාවනා කරන යෝගාවචරෝගේ අවසාන ආනිසංසය. ඒ කියන්නේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේලාට හතේදී ලැබි වුණා. විවාහක 16 වෙනතුරු සපාරුදු 9ක් තරම් කාලයේ අවුරුදු 10ක් තරම් කාලයේ උදාසේ විමුක්ති කරුකාතුමීය ධර්ම මුහුකුරවා ගත්තා. බුදුබණ අසමින් ආරාධන සාධනා ලැබමින් සුවපතිය කරු දෙමින් ශික්ෂා ගරුත්වයෙන් දෙමින් වතාවක් පුරමින් පුදුමාකාර ප්‍රතිපත්තියක අප්‍රමාදෝ යෙදෙමින් ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම සහ බුද්ධංග හත මාර්ගාංග හත සතිපට්ඨාන හතර සංයප්පදාන හතර ඉරිදීපාද හතර කියන මේ විමුක්ති පරිපාකණීය ධර්මයන් නුකුරුවාගත්. ඒ උනේ කල්ප ලක්ෂයක් පිට දිනු කරගෙන ඇවිල්ලා. කල්ප ලක්ෂයක් ඒ ධර්මයන් දිනු කරගෙන ඇවිල්ලයි මේ වාස අවුරුදු 16 වෙන තුරු වාස හතේට 16 වෙන තුරු මේ දීර්ඝ කාලය තුල උත්සාහවන්තව ගතිතව යෙදෙමින් මේ විනිශ්චය පරිපාලනයේ ධර්ම මුහු පුරවා ගත්තේ අන්තිමේදී තමන් වහන්සේට එකට නිවන් දකින්නට දූ අසංකේය අප්‍රමේය පිළිසම් එක උපාසික දේශනාව දුනේ සතර මඟ ඵල පිළිවෙලේ ත්‍රිවිද්‍යා සත් අභිඥා ධාතු පරිසම්මේදා ඥාන සහිතව අරිහත් භෝමී අග්‍ර අනාමහ නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. ඒ සදාගම් දෙක්කනේ මම සාවකානම් හික්කුණං සික්ඛා කාමානම් යදිදං රාහුලෝ කියලා සරුවක් යනවා පිළිසිනුකෙන් සාමාන්තර දීවදාන. මගේ සාසනේ සික්ඛා කාමේ භික්ෂුන් වහන්සේලා කරේ සාවල බද්දරිස්වරයන් වහන්සේ අකුරයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි කවදායි කියහානන්තර දුන්නා. ඒ සංකල්පයක් කුරුම් පුරාගෙන මහෝත්සවයන් වහන්සේගේ ඒ උතුම් අවස්ථාවයි. ඉතින් මෙන්න මේ විදිහේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාට වාසස්ථානයක් වූ සම්බුද්ධ ශාසනයයි අපි සිතන ගතදී සිටින්නේ. සිතන පංචේ සමාදන් වෙ සිටින්නේ. සිතන ආදී වචන වලේ සමාදන් වයි. විතරණ උපෝසතේ පිහිටන්නේ. විතරණ ගහක දත සීලේ පිහිටන්නේ. විතරණ නවාංග උපෝසතේ පිහිටන්නේ. සාමනීර සවිද්දෙන් සවිද්දන් පුරන්නේ. ඕකයක් සංවර උපසම්පදා සීලෙන් සීලවන්ත වන්නේ. බන් දෙන්නේ, බන අසන්නේ, බන කියන්නේ, බන සාදම් කරන්නේ, දහම් පොත්පත් කියන්නේ, දහම් පොත්පත් බෙදා හරින්නේ. එවාගෙම මෛත්‍රිය වඩන්නේ, කරුණා වඩන්නේ, මුදිතා වඩන්නේ, උපේක්ෂා වඩන්නේ, ආනාපානසති වඩන්නේ, සමත භාවනා වඩන්නේ, විපස්සනා භාවනා වඩන්නේ මේ වාගේ සිල්වත්, ගුණවත්, නැනවත්, මහවත්තමයන් වහන්සේලාගෙන් ඉහි ඉතිරි සත්‍රීකරේ සමුර්ධනේ තිබුණු සම්මා සම්බුද්ධ ශාසනයයි. ඒ ශාසනයේ ණය ඒ ශාසනයේ ඒකාන්තයෙන්ම ඒකාන මාර්ගයක් වෙනකති මාර්ගයක්. ඒ මේ මාර්ගයට දැකගත්තා වූ විහිෝද, පරිජෝද සෑම බෞද්ධයෝ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු වෙන දවසේ බෝධි මූලයේදීම දක්වදාලා වූ වාසනාවන්ත පිළිසක්. අපේ කරුවක්යන් වහන්සේ අතිරික්ත කවුරුද්දක් බවට දහම් වෙච්ච වස්තවලා ඊළඟ දේ වැඩි ඉඳගෙන ලංකාව දිහාවට බුදු වචන යොමු කරලා සත්‍රදී රාජානන්ද ප්‍රකාශ කළ දෙන්නේ මගේ ඇවෑමෙන් ලංකා ධර්ම ධර්මතලයේ බුදු සසුනේ මුල් දැකගෙන සිටිනවා ලංකාවත් ලංකා වාසීනු අකලංකර ආරක්ෂා කරේවා කියලා අනුශාසනා කළා තියෙනවා මේ දුබාරහතන් වහන්සේගේ පැමිණීමෙන් ලංකා ධර්මයේ තලයේ සුද්ධ භූමියක් වෙනි බාටපත් වෙනවා එදා පටන් මේ ලංකා පොළවේ මඟපර නිවන් ලබාගත් පිරිස මෙතෙක් කියලා සමන කළ නැහැ තරම් අසංකේය පිළිසා මේ ලක්බුවදී බුදුසසුනෙන් වැඩගෙන සතර මඟ කලපොරේදී අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නවා හැම බෞද්ධ රටකම ලංකාවකදී මේ තරම් ගරුත්වයක් දක්වන්නේ ඒ අනිකුත් රටවලට වඩා උතුමාකාර ධර්ම සේවයක් ලංකාවේ සිදුවී තියෙන නිසායි. අනාගතයේ ඒ වගේ සිදුවන්නට ඕන අදත් මේ සිදුවීම තමයි මේ කරත්වගෙන යන්නේ. නිසා බොහෝ සංවන අද ධර්ම දේශනා ක්‍රම ධර්ම ප්‍රචාරක විධිදාන අප්‍රමාණ තියෙනවා. නමුත් මේ භාවනා සම්බන්ධ සමන යෙදෙන තැන, යොදවන තැන මේ භාවනා මධ්‍යස්ථානයට යෙන්නේ භාවනා වඩලා භාවනාවේ ප්‍රතිඵලලා ගැනීම ඡන්දයේ අපේක්ෂාව ඇති භාවනා නිලාභී කිරිකා. එසා මේ ස්ථානයේ දෙන සෑම දිනකට අර නිවන් පොකුණට ගිහින් සංපහස වෙලා නිවීමක් ලබාගෙන නිවනට පිවිසෙන්න වාගේ මේ ස්ථානයේ තේනන සෑම දිනකට මේ භාවනා මධ්‍යස්ථානයේ නිවන් පොකුණක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ මේ නිවන් බොකුණ සැලුණා. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් නාලා. දීර්ඝ සංසාරයේ පටන් අපේ සංකාරවල බැඳිලා තියෙන මේ කෙලෙස් මල සෝදලා පරිත්‍ර වෙලා ඒ නිවන් කුකුනේ මේ තනසේ ඊතර වූ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා පැමිණි කර්ම විසුද්ධ වූ ශේල භූමි වන අග්‍ර අමාමහ නිවන් ඵලයට යාගන්නට මේ භාවනා මධ්‍යස්ථානයේ තුලින් අපට ලාභනා ලෝකාසව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා සරුවක් යන මහන්සේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට දෙතු ඒ අමා දහමට අපේ নমස්කාරය වේවා. ඒ දහමින් ලොව සැනසූ සරුවක් යන මහන්සේට අපේ ජීවිතේම පූජා වේවා. අපේ ජීවිතය තුළින් රැස් කරගන්න නිර්වාණ ගාමිනී කුසල ධර්මයන්ගේ ශක්තිය සම්මා සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය පිණිස පවතිවා. ශාසන ධාරදානී සංඝ පිටුරුන් වහන්සේලාට බුදු සසුන ආරක්ෂා කර ගැනීමට අපේ මේ ප්‍රතිපත්තියක් වරස්සතාවයක් ජීවිතයක් බාටපත් වේවා. නමින් පල්ලෝගේ ඥාති මිත්‍රා දීන්තමේ කුසලේ නෝයි ලෝතුරා සෝතුනිත පවතිවා. ආරක්ෂක දෙවි දේවතා මඬුල්ලෙන් මෙතුන් අනුමෝදන්ව දේල ආරක්ෂා කළසා ගැනීම බුදු සත්නිය අඳුරු දෙයට උපකාර වෙත්වා සතු බෝධිවිලි නිවන් සුව ලබත්වා විචාරකන දාසයන් සත්නසනේ කුසලේ වේ දෝසුරා කෝපිනිස වේවා මේ පින්කත ආරම්භ කොට පවත්වාගෙන යන අභිසිංහ භවනේ එම භාරකාර මණ්ඩලයේ සමකර අනිකුත් ගායක තාරකාගේ දින්න තුන්ලයි විශේෂයෙන් මේ භාවනා විලාසීම ලංකාවේ සතර දිගින් හෙමින් යමින් මේ සහභාගී භාවනා බලාපොරොත්තු පින්වත් සෑම දිනකට මේ සඳහා කල්යාණ මිත්‍රත්වයෙන් පිළිසාදාර වෙන මේ භාවනා නබ්ජස්ථානාදී ප්‍රතිපූජ්‍ය නිසලාවේ ඉරිත ස්වාමීන් වහන්සේ පූජ්‍ය දාසප්පේ සුමන තේල ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මේ කුසලානිසංස බලයෙන් මේ බුදු සසුන ආරක්ෂා කරමින් භාවනා මාර්ගය ආලෝකමත් කරමින් දෙවියන් මනුස්සයන්ට ලෝකයාට මේ සදා අනාගතය දෙන පිණිස හිඟු නිරෝධ සෝපස්භාවයෙන් හිංසක් සතවර්ෂ කාල දීර්ඝාස ලැබේවා බුදු සසුනේ ආභාසයෙන් ලොව සනසලා තම තමන් වහන්සේලාගේ තම තමන්ගේ ජීවිත තුළින් සතර මඟ ඵල පිළිවෙලින් ලැබෙන ලෝකෝත්තර නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර විශේෂ ප්‍රාර්ථනාවක් වශයෙන් අපට මේ ඉතින් සසුන් මඟ ආලෝකමත් කොට වදාළ අද ගිලන්ව වැඩෙන්න අපේ පූජනීය අස්මදාසාරෝපම රාජකීය පඬිත කඩවැද්දේ ශ්‍රී ගිනවන්තා බෙදාන මාහිමියන් වහන්සේට නිදුක්ව නිරෝගීව සුවපත් දින්සත් අපවර්තාදුක කාලය දීර්ඝාසී සම්පත් අධිවර්ධනයේ වේවා ඒ මාහිමියන් වහන්සේගේ බෝධි සම්භාර මුදුන්පත් වේ සම්මා සම්බුද්ධ ශාසනය ගොඩනැගීමේ හේතුවෙන් මතු ලෝකදා බුදුබාමත් වේවා අපි මෛත්‍රියෙන් අවතාරයෙන් ගෞරවයෙන් ආශිර්වාද කරමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමේ ධර්ම පූජාදී කරත්තීමේ එවැගේම භාවනා සංකීර්ණ දාසුදා කරත්තීමේ දානෝපස්ථානාදී කරත්තීමේ සෑම අවස්ථාවකදී පිළිගත් කුසල් දෙලින් සම්දිනාට මෙලොව ආයුරාරෝග්‍ය සැපත සාම්පදායක ස්වර්ග සංඛ්‍යාත සැපත සිද්ධ වේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත්ේ ඥාන අභිඥා මාර්ග ඵලානුක්‍රමයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමෘතමහා නිර්වාණ සම්ප්‍රත්‍ය ප්‍රතිලාභයේ පිණිස හේතු වේවා වාසනාව වේවා යන්න සාර්ථකව ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමනට සිතිලස තුළින් විචාරය වන ධර්ම දේශනාවන් ධර්මයේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාටම ඉල්ලා සිටිනවා.